බුදුජානන්සේ මේ නව සංඥාවන් සඳහාම ඉදිරිපත් කරන හඳුන්වා දීමේ වාක්‍ය ඉමාකෝ භික්කවේ නව සංඥා. මහණෙනි මම මේ සංඥාවන් නමයන් නමයක් ඔබලාට දේශනා කරනවා. ඒ සංඥා නමය භාවිත කළොත් ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා භාවිත කරන්නේ කිය අනිත් පැත්ත. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අලුත් සංඥාවක්. එහෙම නැත්නම් සංඥා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නව සංඥා කෙනෙක් හඳුන්වා දෙනවා. ඒවත් પરම්පරාවක් විදිහට තමයි යන්නේ. ඒක භාවිත කරන්න ඕනේ. නැත්නම් ඉබේ කවදාකවත් එන්නේ නැහැ. බහුලීගත කරන්න ඕනේ. භාවිතා කරන ඔක්කොටම බහුලීගත කරන්නත් බෑ. මොකද මේ භාවිතා කරනකොට වක්කාර වෙනවා. එපා වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒ කියන්නේ වැඩේ අල්ලලා. ඒතිෙද්දිත් ඒක බහුලීගත කරනවායි කියලා කියන්නේ ඒක ඉතින් පස්චිම භවිකය මේ ජීවිතේ නිවන් දකින්න කරාට විතරයි ඒක කරන්න කරලා yaadෙන ගතියක් එන්නේ. ඒක හරියට අපි බෙහෙතක් ගන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් කාට ගියාම එයාට අපි බෙහෙත් ලෙඩේ කිව්වහම එයා බෙහෙතක් දෙනවා. ඒ දීපු ගමන් ලෙඩේ වැඩි වෙනවා. ඒකෙන් තමයි දැනගන්නේ මේ බෙහෙත අල්ලනවාද කියලා. ඉතින් ඊට පස්සේ ඒ රෝගියා ගිහිල්ලා කියන්නේ මේ බේත පිව්වට පස්සේ රෝග ලක්ෂණ මේ මේ විදියට වැඩි වුණා අඩු වුණා කියලා. ඒකත් තමයි වේදා දන්නේ මම දීපු බෙහෙත වැඩ කරලාද නැද්ද කියලා. ඒක ඔය සම්භාහන විද්‍යාවෙත් තියෙනවා. ඒ අතර මෙතන කැක්කුම් පිපුරුම් තියෙන එක්කනාගේ ලෙඩේ අහලා හරියට නිලයක් පිළිකරනවා. මිසක උගාම්ම ලෙඩේ වැඩි වෙනවා. එහෙමනම් හරි මේක තමයි නිලේ. වැඩි වෙච්ච ගමන් මෙයාට වක්කාර ගති පහළ වෙනවා බය වෙනවා ආයේ කකුල අල්ලන්නවත් දෙන්නේ නැහැ. සනීප කරන්න ඕනේ නම් ඒ දිලේ අල්ලගත්තට පස්සේ එතන දිගට මිරික මිරික මිරික මිරික ඉන්න ඕනේ. ඒ වගේ අර පළවෙනි රෝග ලක්ෂණය නැත්තම් පළවෙනි සම්බන්ධතාවයේදී මේක ටිකක් උච්චන්න වීමක් තමයි වෙන්නේ. ඒ නිසා මේ නම සංඥාව භාවිතා කරනකොට පැනලා යන්න හිතෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. එපා වෙනවා. ඒ කියන්නේ එයාට වැඩ කරනවායි කියලා. ඉතින් ඊට පස්සේ ඇත් එක්ක සාකච්ඡා කරලා ඉතින් අහනවා දැන් මට පැනලා යන තැනකුත් නැහැ මේ බේතක් කිල්ලුවේ බේතෙන් ඉලිදී වැඩි වුණා. මල කරදරයක් කියලා. ඊට පස්සේ කියනවා ඒක වැඩි වුණා නෙවෙයි. ඔය බේත වැඩ කරන්න පටන් ගත්තා. දැන් වෙදයි ලෙඩයි දෙන්නම එක ලෙඩක් ගැන කතා කරන්නේ. ආනේ එතෙන් ආට පස්සේ බේත් පන්ති දිගට පාවිච්චි කරන්න ඕනේ. වැඩේ හරියනවා. ඉතින් ඒ ගතිය ඕනම වෙලාවක ඔය යක්කු නටවන කොටත් එහෙමයි. යකා ඇද්දලා ගන්න ඕනේ. පිස්සු බල් රෝගේ හැදිච්චමත් එච්චරයි. පිස්සු බල් රෝගේ ඇද්දලා ගන්න ඕනේ. ඇද්දලා ගත්තට පස්සේ තමයි බෙදකම හරියන්නේ. ණය විෂරත් එහෙමයි. ණය විෂයේ විෂ ඇද්දලා නැහැ. <coughs> බෙහෙතක් දීලා එදාට ඉඳනවා. එතකොට විෂ ඉස උලුවට ගන්නවා. උත්සන්න වෙනවා. උත්සන්න වෙන ඇදී වෙදා ගාව ඉන්න ඕනේ. මට මෙතන ඉන්න බෑ පිළේ ඉන්න තියෙන්නේ සීතලයි එහෙම කියලා කියොත් හරියන්නේ ඒ වගේම තමයි මේ සංඥා භාවනා කරනකොටත් ඒක ටිකක් වක්කාර කරනවා ඔළුව මඤ්ඤම් කරනවා ඔළුව අපිලිවෙල කරනවා ඔළුව අක්‍රමිකතාවයටපත් කරනවා මේ මෙතෙක් කල් ඉගෙනගත්ත දේවල් වලට හුරස් යනවා අපි ඒක තමයි පටිශෝතගාමී කියලා කියන්නේ ගඟදි ගිහලට පීනන්නේ ඒතියෙද්දි ඒක දිගට යන්නේ අර පෙර පාරමිතා පුරපු මේ ජීවිතේම මේ කෑව ඇති මේක ඉවර කරන්න ඕනේ කියන ඒ දැක්ම ඇති කෙනාට තමයි. ඉතින් ඒ වගේ ඒ අවසානයේ සඳහන් කරන මේ විරාග සංඥාවත් පහළ වෙලා නැතුව නම් නෙවෙයි. ඒක ඕන කෙනෙකුට මේ භෞතික විද්‍යාව උගන්වනවා වගේ උගලලා දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ සමහර වේග මහා අවාසනාවකට බාර ගන්නවා. මේ නැති ප්‍රශ්නයක් නෙමෙයි ඇති උනේ භාවනා කරන්න ගිහිල්ලයි කියලා ප්‍රශ්න ඇති කර ගන්නවා. නමුත් ගුරුවරයා දන්නවා මෙයාට භාවනාව වැඩ කරනවා කියලා. නමුත් ගුරුවරයා අතහැරියොත් වෙන කර්මාස්ථානයක් හොවා ගත්තොත් වෙන භාවනා මධ්‍යයන් එයත් දෙනවා. එයා දෙනොත් ආයෙ වැඩි වෙනවා. එයා වෙන තැනකට යනවා. ඉතින් උන් අත්ෙන් අත්තර පැන පැන හිටියට මේ දෙමිල නැහිනව මිසක් වැඩක් වෙන්නේ නැහැ. ඒ ඒ ඒ කියන ආශාත්මක ලක්ෂණ පහළ වෙනකොට ඒ කියන වක්කාර ලක්ෂණ පහළ වෙනකොට දැනගන්න ඕනේ මේ බෙහෙත වැඩ කරනවා සම්බාහනේ වැඩ කරනවා ඉතින් ඒක ලෙඩාට කිව්වට ලෙඩාට කිව්වට පස්සේ වෙදා ඒක හරියට තේරුම් ගත්තොත් ඒ බෙහෙත් පන්ති දෙන එකට බහුලීගත කරනවා කියනවා භාවිත කරනවා කියලා කියන්නේ මේ මෙතනින් මේ ලෙඩට ආමන්ත්‍රණයක් තියෙනවා කියලා ඉතින් අන්න ඒක පෙන්වන්නට කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඔය නිවන නිවීම දේශනාවල අන්තිම හරියට එනකොට ඔය කලායතන විභංග සූත්‍රයේ විස්තරයක් ගෙනල්ලා පානවා. ඒක හරි හරිම සාර බහුම සූත්‍රයක්. අපි ඒක ටිකකුත් මතක් කරා. දැන් මතක් කරගත්තොත් අපි gedara thura ඉඳද්දි දැන් ගෙවල් දොරවල් කියන්නේ රූප ගොඩක් දකින්න තියෙන ආශාවනේ ඒක නිසා රූප වාහිනිය තියාිනවා. විවිධාකාර ශබ්ද අහන්න කැමති ශබ්ද වාහිනිය ගෙන්න නැත්නම් අපි යනවා සංගීත සම්දර්ශන බලන්න. ඊට පස්සේ ගන්ධ බල විවිධ ජාති වලට අපි විවිධ මේ අරාබි දේශයෙන් ගෙන්නනවා කාශ්මීරයෙන් ගෙන විවිධ ගන්ධ ජාති එහෙම නැත්නම් දුර්ගන්ධි ප්‍රහාණය කරන රස ජාති වලට රසමසූරු සඳහා විවිධ ආකාර උදේ කෑම, දවල් කෑම, රෑ කෑම, ඉස්සරහා කෑම, පස්සේ කෑම, নানা ප්‍රකාර දේවල් කෑම. ඊට පස්සේ කයේ පහසුව පිණිස, පහස පිණිස ওই වාහන වල ආසන හදන හැටි, ඇඳ පුතු කොට්ට මෙට්ට හදන හැටි, කොච්චර දියුණුවද බලන්න අද. ඉස්සර ඉස්සර මේ තාම වැදගත් කෙනෙකුට තියෙන දේවල් දැන් සාමාන්‍ය ගෙදරක තියෙනවා. ඒක තමයි ගිහිගේ කියන්නේ. ඒකේ තියෙන්නේ විවිධ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස. ඊට පස්සේ කල්පනාවලුත් වල් භූරු කල්පනාවල් තියෙන මිනිස්සු හිතනවා අපි හොඳ චින්තකයෝ කියලා. එවන තමයි අද ලෝකෙ දුවන්නේ. නමුත් කෙනෙකුට හිතෙනවා නැත්තම් කෙනෙකුට තේරෙනවා මේක කවදාකවත් ඉවර කරන්න බෑ ලුණු වතුර බොන්නා වගේ එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. කුෂ්ඨ රෝගේ කහනවා වගේ එන්නේ එන්නේ වැඩි වෙනවා කියලා එයාට එයාට භෞතික වශයෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා ගීගෙන් නික්මනවා කියලා එකට කියනවා. ගීගෙ නික්මුණාට පස්සේ ආරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා, ශූන්‍යාකාරගත වෙනවා. එතකොටත් එයාට රූප වගේක් පේනවා. මේ වන සුන්දරත්වය. ඔය ඉස්සර බෝඩ් එකේ දාලා තියෙන්නේ රමණීයානි ආරඤ්‍යකානි වනපන්ත සේනාසාර රමණ නතේ කාම ගවේෂිනෝ කාම ගවේෂින්ද ඒකම ඕනියමක් කැලෑනවයි කියවා වනචර වෙනවා කියලා නේ කියන්නේ එයාට කැමති ගෙදර අර ගියාට කැමති වෙන්නේ නැහැ ඒ නැත්නම් වනයේට ගියාට වන සුන්දරත්වයට තේරෙන්නේ නැහැ ඊට පස්සේ රූප වශයෙන් ශබ්ද වශයෙන් ගත්තාම එයාට හරි ආශය බටේර සංගීතය, උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ සංගීතය, ජෑස් මියුසික්, රොක් මියුසික් කිලෝරක් පනෑද. අද ඔය මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් බෙහෙත් හදන කම්පැනි වලට පස්සේ ඔය සංගීත කම්පැනි තමයි ලෝකේ පාලනය කරන්නේ. ඒ වෙයි ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ සමාජයට කියනවා කොච්චරක් ඒගොල්ලෝ වැඩියට පාවිච්චි කරනවද කියලා මේ සංගීතය හරහා මිනිස්සු නලවලා පිනවලා තියාගන්න. ඒවට තියෙන ක්‍රමසා විදි හරියට කිසිම අවුලකින් පහසුවකින් තොරව ඒක වාර්තාගත කරගන්න. ඊට පස්සේ ඒක ලක්ෂ වාරයක් අහන්න ඉස්සෙට වැඩි හුඟක් වෙනස්. ඊට පස්සේ ගඳ જાති. දැන් මම කිව්ව වල්ලපට්ට කේස් එක. ඒ දවස්වල දන්නේ නැහැ වල්ලපට්ට. වල්ලපට්ට විතරයි ලෝකේ තියෙන එකම සුවඳ වර්ගයේ මධ්‍යසාර පදනමෙන් තොරව තියෙනවා. අනිත ඔක්කොම මධ්‍යසාරයට උරා ගන්න රෝස සුවඳ, කෙසෙල්ගිඩි සුවඳ. මධ්‍යසාරය කියන්නේ ඕනම සුවඳක් උරා ගන්න දෙයක්. මේක තෙල් පදනමේ තියෙන, ඔයිල් බේස් එකේ තියෙන. ගෑවොත් ඉවර වෙන්නේ නැහැ. මධ්‍යසාරය දාපේක වාෂ්පීකරණ වෙලා යනවා. සුවඳ જાති මේ කියන්නේ. ඉතින් ඒක නිසා මේ මේ අපෙන් අරගන්නවා ගහ අරගෙන හොරෙන් මැඩගස්කර් වලට ගෙනියනවා. මැඩගස්කරේ තමයි මේක ප්‍රොසෙස් කරන්නේ. කරලා මේ ජපානයට ගෙනියනවා. ජපානයට ගෙනියනට පස්සේ අපිට එවනවා පෞසලයක් ලෝකේ තියෙන වැඩිම මිලාදික සුවඳ. ඉතින් ඒකට මේ <clears throat> දැන් මේකේ වල්ලපට්ට තියෙනවානේ. ඉතින් ගමේ මිනිස්සු කිරිවේ වල්ලපට්ට කියලා කියන්නේ වල්ල ගහේ පට්ට කියලා හිතලා තොගයක් හබලා කාඹර පිටින් පුරවන තියාිනවලු පට්ට. ඇත්තම වල්ල ගහේ හටගත්ත අර්බුදයක් මේකේ තියෙන්නේ. ගහ කුණු වෙනකොට හැදෙනවා මේ කළු පාටට නිකන් ගස්වල කුණු වෙනකොට ගැට හැදෙන්නේ. ඒකේ මේ ඔය සුවඳ තියෙන. ඉතින් මේ සුවඳට රෑ තිස්සේ වැස්ස වෙලාවේ ඇවිල්ලා ගස් කපාගෙන ඒ කෑල්ල උස්සගෙන රෑ ගෙනියන්නේ. අහුනොත් ඉරේ දානවා. ඒ තියෙද්දි මේ හොයන්නේ මොකටද? මිනිස්සු සුවඳට කැමති ඕනේ ගාණක් ගෙවනවා. මේ මිනිස්සු දන්නේත් නැහැ මේ වල්ලපට්ට මොකටද පාවිච්චි කරන්නේ කියලා. නෑ ඉල්ලුමක් තියෙනවනේ. ඒ නිසා සුවඳ සඳහා දැන් බල්ලෝ බැල්ලියෝ හලි හරක් ඔක්කොම කාම සේවනය කරන්නේ සුවඳ අනුවනේ. ඒ ඥාන සතා පට්ටිය හිටියට පස්සේ දැන් මේ එක බැල්ලියක් පට්ටිය හිටුව ගමේ ඉන්න අපුවහමලා එන ඔක්කොම කැලීට. බේරුමක් නැහැ. අපිට හිතනවා මුන් ටෙලිග්‍රෑම් ගහලා ගෙනලාද SMS යවලාද දන්නේ නැහැ. එක බැල්ලිය පට්ටිය හිටපුවා ඕන පොලිමේ ඇවිල්ලා අප්පු හැමිලා එනවා මෙහෙට. එක ඇතින්නයක් පට්ටියට හිටියාම එක හරකෙක් පට්ටියට හිටපුවාම ඒ කොම කාරණාව යන්නේ ගඳ සුවඳින්. සත්තුන්ගේ නහයන ඉස්සරහට තියෙන තිරිසන් කියලා කියන්නේ ඒකනේ. නහයෙන් තමයි ඔක්කොම සෙල්ලම් කරන්නේ. කෑම හොයන්නේ, තමන්ගේ ප්‍රියම්බිකාව හොයාගා ඔක්කොම නහයෙන් තමයි. එච්චරයි. ඉතින් මිනිස්යාගේ ඇස් දෙක තමයි උඩින් තියෙන. එයා නැගිට්ටම එහෙම. ඊට පස්සේ ඇස් දෙක. ඊට පස්සේ කන. ඊට පස්සේ නාසය. ඒක පිහිටලා තියෙන්නේ පරිණාමයේදී අපි ගොඩාක් අපිට සුචි අරුචි දේවල් තෝරන්නේ රූප ප්‍රමාණය. රූප අනුව තමයි ලස්සන සැමදී මොහතර සැපදී. ඒ සඳහා කරන විකාරී දාගෙන පොල්කටු මාලේ. ඊට පස්සේ රූපෙට, සද්දෙට, ගන්ධෙට ඊට පස්සේ රසට. ඊ රස වෙච්චාම දැන් ওই තිරිසන් ලෝකේ කිසියම් තැනක මේසෙකට කෑම ඇරලා හැඳි කෑරපෙදුව කන්න බෑනේ. කපන්නත් බෑ. ඒ සතාට හරියටම හරින ගොදුරක් තියෙනවා. ඒක විතරයි කන්න පුළුවන්. ගත්ත ගිල්ලා. අනේ මිනිස්සුන්ට පුළුවන් ඕන දෙයක් කරන්න කපල කොටල ගන්න. අරුන්ට ඒ කට්ලරීස් නැහැ. ඔය කරපොත්තගේ තියෙනවා අඬු ඒවට කියන්නේ මුඛ උපාංග කියලා. ඌට ඒ ඒකට ගැළපෙන ආහාරය විතරයි ඌට ගන්න පුළුවන්. බත් කූරට වෙනමම ආහාර ගැනීමක් තියෙනවා. ඉතින් ඒ රසයට ඒ සතා යෑමට කියන්නේ ආහාර දාමය කියලා. ඒ සතා ජීවත් වෙන්නේ අසවල් සතා. ඒ සතා කාලා තව සතෙක් ජීවත් වෙනවා. ඒ සතා කාලා තව සතෙක් ජීවත් වෙනවා. අපිට ආහාර ධාමයේ උගන්වනවා ජීව විද්‍යාවේදී. ඉතින් මිනිස්සයා ඒකේ බොහොම ඉහළින් එන්නේ ඕනම සතෙක් කන. මොක උඩ බලන් තම්බල කන්න පුළුවන්. නැත්තම් ඒ මේ වැස්සිගේ පැටි බඩේ පැටියෙක් ඉන්නදී එහෙම වැස්සි මරලා අර පැටිය අරගෙන ඌව කෙලින්ම චීස් වගේ පැටිය කපලා කනවා. ඒ නැත්නම් පැටිය ඉපදුනාට පස්සේ හොඳටම කිරිපෝනවා. කිරිපෝල එහෙම උණු වතුර එක්කට දාපුවාම ඔගේ අර ආමාශයේ කිරි ටික චීස් වෙනවා. ඉස්ලාම ගල් වෙනවා. ඒ කෑල්ලක් කන්න පුදුම ආසාවයි ආසයි ඔය කියන කුල ධනවත්තු. රසයට. කොටියෙක් මරලා කොටියක පුෂණ කෝෂේ කනවා. ඒ සඳහා මේ කොටිය මරන්නේ පෙනි පෙනි හොටලෙදී. හතර හතර වැඳලා ඒක කපලා කනවා. රිලව හිර කරලා රිලවගේ ඔලු කට්ට ගලවන පණ තියෙද්දිම. ඒ කරලා ඒකට වයින් ටිකක් දාලා පොඩ පොඩ කඩ කඩ කන යට ඉන්න සතා නටනවා. ඉතින් ඒකට රිලෙවේ වෙන ගණන්. මේ රස සඳහා මිනිස්සුયો කරන මේ ඒකට කියන රස මසවුලු කියලා ඒව සමහරක් ලිංගික ආසාර ඇති කරනවා. සමහරක් යම් යම් ওই රසායනික දේවල් ඇති කරගන්නවා. දැන් අපේ අම්මා ඉන්න කාලේ කියලා තියුණු දෙයක් තමයි ඔය කක්කල් කැස්ස කියලා කැස්සක් හැදෙනවා. කක්කල් කැස්ස හැදිච්චාම බලල් දිවියගේ තල්ල පල්ලේ මස් කන්න ඕනේ. උඩ ලෙව කන්න ලෙව ගන්න බැරි තැනකින්. ඒකෙන් තමයි ගන්නෙපෙන්නේ. ඒ ග්‍රහණي අමාරු හැදිච්චාම පලාකොළ එහෙම කන් කිට්ටු ගන්න බෑ. ඉතින් එක එක රස જાති ඒ කියන්නේ කිමිකල් බොඩි එක මේ වැඩ කරන්නේ. ඉතින් මේ අණුව තමයි සත්ත්ව ලෝකෙ හැදෙන්නේ. ඒ වගේම ගහක් ගත්තොත් මේ ඊපෙරද මට ගෙනත් දුන්නා මම කියලාම වගේ ගෙන්න ගත්තේ හඳුන්. පැල මම මම යවුවා නිකමට ඒක තිබුණ නැද්ද කියලා බහුවෙන් විශාල කෙනා කිව්වා මේ පැලෙත් එක්ක ස්වාමීන් වහන්සේ රතු මුකුණු යන්න වබලා තියෙනවා රතු මුකුණු යන්න වැවිලා ගහ ඒ සුදු අඳුම් පැලේ සතු මුකුණු වෙන්න බලද මේ පැලේ මැරුණොත් සුදු අඳුම් ගහ මැරෙනවා. ඒ රතු මුකුණු වෙන්න වලින් තමයි මුල් වලින් ශ්‍රාවයක් වෙනවා. ඒ ශ්‍රාවය සුදු අඳුම් ගහේ ශ්‍රාවයට වැටුණාට පස්සේ මුලින් එනටන එක්සූට්ස් කියලා කියන්නේ ඒ ගස් දෙක සහජීවනයක් පවතිනවා. කවුරු හිතන්නේ මේ සුදු අඳුම් පැලේ ගාව තනකොළ වැදිලා කියලා. තනකොළ නෙවෙයි. ඒ ඉතින් මේව රසායනික සම්බන්ධතා. මේවා ඉතින් දැන් එන්නේ ඉන්න ලෝකයේ ඒ මේ පේපර් ක්‍රොමැටෝග්‍රැෆිවලදී අංශුවට හරියටම හොයලා කියන්න පුළුවන් මේක නිසා මේක වෙනවා මේක නිසා මේ. ඉතින් ඒ රසට මිනිස්සයා බැඳෙන බැඳිල්ල පුදුමාකාරයි. ඒ කරන අපරාධත් පුදුමාකාරයි. මේක එපා වෙලා අපි අරණියට ආවයි කියන්නේ කවුරු හරි තම්බලා දෙන බතක් නේ කන්නේ. පින්න වාච ගියාට පස්සේ දෙන දේ. ඕකට කියන්නේ බුද්ධ භෝගය කියලා. කදාකත් අජීර්ණ වෙන්නේ නැහැ. රසමසෝ ලොකුත් නැහැ. ඉතින් ඊටතර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් ගිහිගේ අතහැරලා මෙහෙට ආවට පස්සේ අපිට තේරෙනවා මේ මේ ඉඳද්දි රූප වර්ගයක් දකින්න කැමති, වන සූපාව දකින්න කැමති. කැලෙන්ගෙන කුරුළු සද්ද වලට කැමති. අර ගෙදර දොරේ තියෙන ජෑස් මියුසික්, රොක් මියුසික් නෙවෙයි. ඒ වගේම සුවඳක් තියෙනවා විජන වාතය කියලා බුදුහාමුදුරේ ඒක සඳහන් කරදී ජනයාගෙන් සංකීර්ණ වෙච්චි නැති වාතය. එහෙම නැත්නම් කවුරුත් ප්‍රශ්වාස නොකරන ලද වාතය අන්තිම ඉහළයි සෞඛ්‍යයට. ජනයාගෙන් තොර වාතය, විජන වාතය, ජනයාගෙන් තොර වාතය කියන්නේ හඩු ගඳ කියලා එකක් අහලා තියෙනවා. නම්බුකාරය කියන්නේ සඩු ගඳ කියලා ඔකට කියන්නේ. ඔය නිල්ලබ යනකොට අපි යන්න ඕනේ ගලහවස් එකේ. ඒකේ නාකේ ආයි නාච්ච ආනා මේ මේ දෙබන මිනිස්සු බස් එකෙන් නැගලා අර සුවඳ ගාගෙන බස් එක අදින්න නැතුව පට්ට මද්දාහන එනකොට එනවා සුවඳක් පුදුමාකාර සුවඳක් ඒ මම දැන් ඒක සුවඳ කියනවද ගඳ කියනවද කියලා දැන් මේකේ තියෙන විචන වාතේ මේක නෑ මොනම දෙයක්වත් කුප්පන්නේ කරන්නේ නෑ ඒ රස කවුරු හරි තම්බලා දෙන බතක් දවසට එක වේලක් උදේ වගේ විතරක් වළඳලා දෙවේලට හරි එච්චරයි මේක ගැන අගේ කෙරුවොත් කවුරු කියවයිද? මේක ගැන චිත්‍රපටයක් හැදුවොත් කවුරු බලයිද? නමුත් සමහර පිරිසක් මේ ඉස්සරට වැඩි පැවිදි වෙනවා වැඩි. ඉස්සරට වැඩි මේ අරණ්‍යගත වෙන්න තියෙන අහල හැමදාම ඊමේල් එක තුනක් කියනවා අනේ සාංශ අපිට බැරිද සුමානක් දැන් නතර වෙන්නේ කියලා. මොකද අර ගේයසිත ආශා වෙනොත් දැන් නික්කම්මසිත නික්මීමේ ආශාව ඇති කර ගන්නවා. ඊට පස්සේ මෙයා බලනවා මේ ගඳ රස සද්ද රූප වෙනුවට පහසට විතරක් හිතේ දාන්න. වාඩි වෙලා හුස්ම විතරක් බලන්න. ඇස් දෙක වහගන්න. ශබ්ද ජාචුලින් අයින් වෙනවා. නාසයට දිවට සාමාන්‍යයෙන් කෙලස් උපදින්නේ නැහැ වාඩි වෙලා ඉනකොට. පහසට අඩු කරනවා. මෙතනින් තමයි මේ ගැටේ ලිහන තැන. රූප බලලා කවදාකවත් යෝගාවචරයේකට හිත එකලස් කරන්නක්වත් සතිය වඩන්නත් බෑ සෑහෙන භාවනා කරන්න නැතුව. සද්ද වලින් කරන්නත් බෑ. දැන් Hindu ආගමේ තියෙන සද්ද වලින් තමයි කරන්නේ. ඒකයි මේ මන්ත්‍ර ජප කරන්නේ. ස්තෝත්‍ර ගායනා කරන්නේ. එහෙම නැත්නම් භජන් කියන්නේ. ඒ සද්ද ඇහෙනකොට කට්ටිය මත් ඒ මේ සූපි සූෆි ආගමේ කන්දක් උඩට ගිහිල්ලා එක අතක් උඩට හරවගෙන අනික අත දකුණට හරවන අත් දෙක දිග යන කැර කෙනවා. කැරනකොට භජන් කියනවා ඒ කට්ටියගේ. ඔක්කොමල මායම් වෙනවා. ඒ මායෙමින් තමයි දැනගන්නේ දෙයයන් ආශේ ඉන්නවයි කියලා. ඒ සද්දවලින් තමයි සෙල්ලම කරන්නේ. මේකේ තියෙන්නේ නිස්සද්ද භාවය. සම්නිපතිතානංගෝ භික්කවේ ද්වයං කරණීයං මහන්නේ සත්‍ය රැස්ුණාම කලියු දෙකක් වෙනවා. අරියෝ අතුන්නේ බාවෝ ධම්මීවා කතා කරනවා නම් ධර්ම කතාව කරන්නේ නැත්නම් නිස්සද්ද වෙන්නේ. ඒ තමයි බුදුහාමර ගන්තේ ලොකුම ගෞරවය. අපි වාඩි වෙච්චාම කතා කරන්නේ. ඊට පස්සේ ගන්ධ රස පහස නැත්නම් පහසට බස්සනවා. පහස කියන්නේ කයේ ස්පර්ශය. එහෙම නැත්නම් අපි කියනවා කයේ පහස. එහෙම නැත්නම් කයේ ඔපේ කියලා. ඉඳගෙන ඉන්නකොට නාසිකාග්‍රය බලනවා. ඒ විදිහනකොට කකුලේ බලනවා. එදිනෙ වැඩිදී අතුල්පතුල් දෙකෙන් බලනවා. දැන් එතකොට එයාගේ අවධානය යන්නේ රූපෙට නෙවෙයි, ශබ්දෙට නෙවෙයි, ගන්ධෙට නෙවෙයි, රසෙට නෙවෙයි පහසට. මේක තමයි කායානුපස්සනා කියන්නේ. මේක තමයි රූප කර්මස්ථානය කියලා කියන්නේ. මේක පිස්සුවක් නෙවෙයි. මේක බුදුජානසී ධාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ ගැටේ ලිහඬ මේක කඩන්ඩ මෙයාට කියලා දෙනවා පුතේ රූප බලන්නේ කොහොඳයි තමයි. හැබැයි ගමේ රූප බලන්නට වැඩිය වෙනම් කැලේ රූප බලපන්. සද්ද අපාගාමී තමයි. හැබැයි ගමේ සද්ද වලට වැඩිය කැලේ සද්ද යහපන්. ඉතින් ගඳ රස පහස ඔක්කොම කරලා කැලේ අර ගමේ තිබුණ ආශාව, ගේසිත ආශාව, නික්කමසිත ආශාවෙන් ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ බුදුහන්ද අදිෂ්ඨාන කරලා රූප බලන්නේ, සද්ද අහන්නේ, ගන්ධ නැහැ, රස නැහැ, පහසට විතරක් හිත තියාගෙන ඉන්න ඔළුව අන්මඤ්ඤම් වෙලා යනවා. පිස්සු වැටෙනවා. මේ ඉඳගෙන ඉන්න කයට හිත දාන කේ තරම් අපි තමන්ගේ කයත් එක්ක ද්වේෂයෙන් තමයි ගත කරන්නේ. ඒක අපි නිතරම අනුන්ගේ දේවල් බලබලා ආහා කයිවාරු කියලා කියලා ඉන්නේ තමන්ගේ ශරීරයට ඉච්චර තමන් කැමති නැහැ. ඒකයි මිනිස්සු මේ රූපලාවන්‍යයට මෙච්චර වීදම් කරන්නේ. ඒකයි රූපලාවන්‍ය මධ්‍යස්ථාන රාජ්‍යවල පෙරලන්නේ මිනිස්සු කැමති මේක සුදු පාට වෙනවා නම් මේක උස් වෙනවා නම් මේකේ අංගපතංග වැඩි වෙනවා නම්. නමුත් මේ තමන්ගේ කයට හිත දානවා කිව්වහම ඔක්කොටම නිකන් පතෝල හොද්දයි බතයි වගේ තමයි. කණ්ඩ වෙනවා කරන්න දෙයක් නැහැ. දැන් මාත් එක්කනේ ඉඳ වෙන්නේ. ඉතින් ඒ තමන්ගේම කයට හිත ගියයි කියලා කියන්නේ මනුස්ස ජීවිතේ ගන්න පුළුවන් වැද්දගත්ම කුසලයේ එතන සිද්ධ වෙනවා. අකුසල් වෙන්නේ නැහැ එතන. හුස්ම හිත තියෙන තාක්කල් අකුසලයක් නැහැ. වමේ ලකුණ හිත තියෙන තාක්කල් අකුසලයක් නැහැ. කනකොට කන බව දන්න තාක්කල් අකුසලයක් නැහැ. නානකොට නාන බව දන්න තාක් මොකද කයත් එක්කනේ ගමන යන්නේ මම දැන් මෙතන. එහෙම ඉන්නකොට යාට තේරෙනවා මේකෙන් පිට ගමට ගියාම අරණ්‍යයට ගියාම අපේ හිත කොච්චර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂය ඇදෙනවද ඒක හරියට අර පට්ටියට ඉන්න බැල්ලියක් දැකපුවම බල්ලෙකුට පුළුවන් ද භ්‍රමචර්ය රකින්න වෙන්නේ නැහැ නේද? කරන්න බෑ. ඒ වගේම දුවන මුවෙක් දැක්වම වැද්දෙකුට පුළුවන් ද මෛත්‍රී භාවනාව කරන්න? කරන්න බෑ. ඒසු පින අපි දියුණු වෙනවයි කියලා පෝසත් වෙනවයි කියලා මොන්න තරම් කෙලෙස් කන්දරාවක්ද වඩන්නේ. දරුවන්ටත් ඒක පතරන. අම්මට අපටත් පතරන. රටවාසීමුත් ආර්ථිකය හදාගන්නේ අපේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වඩන්නේ. ඉතින් කලාතුරකින් කෙනෙකුට පේනවා මේ තරම් මානවයා Tamanට අහිතකාමීද. එහෙම නැත්නම් අපි කියනවා Tamanගේ සුභ සාධනේ වෙල්බීන් කියලා කියන්නේ. ඒකට විරුද්ධද? ඇයි ඒ? ඉදurang පිනවන්න ගිහිල්ලා. ඉදurang පිනවන්න ගිහිල්ලා. මේක තවත් අඩු කෙරුවා සිග්මන් ෆ්‍රොයිඩ් එයා කිව්වේ සෙක්ෂුවැලිටි කියලා. ලිංගිකත්වයේ සඳහන් තමයි මේ තේරුම නැතිලි. බුදුජාණන් වහන්සේ සඳහන් කරුවේ ඉඳුරම් පිනවීම. ලිංගිකත්වය නෙවෙයි sensuality කියලා කිව්වේ. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවා කෝකෙත් තියෙන්නේ. අපි මේ නටන්නේ මොකටද කියලා, කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා වැඩි දියක බලබල ඉන්න ඕනේ නැහැ. ඒව ලෝකේ හිලි වෙච්ච දේවල්. දැන් ඒකට මේ ආයතන හිතන්නකො කයට හිත ගන්න පුළුවන් උනායි කියලා. කයට හිත ගන්න වෙනකොට එයාට තර්ක ඥානයක් පහළ වෙනවා. ඊට තේරෙනවා මං ගෙදර ඉඳද්දී මේ රූපය නිට්ටයයි සුඛයි සුබයි කියලා මේ වැරදි සංඥා ටිකක ඉඳගෙන රත්තරන් තිබුණොත් හරියයි. එහෙම නැත්නම් මගේ චිත්‍රේ බිත්තිය ගැඳගත්තොත් හරියයි. මේක නිට්ටියව තියෙන්න ඕන. එහෙම නැත්නම් පිළිරුවක් හදාගත්තොත් හරියි. කියලා මේ රූපේ නිට්ටිය කරගන්න හැදුවට ওই පාරවල් ලයින් වල හදලා තියෙන පිළිරුව වල කොච්චර කපුට රීලා තියෙනවද කියලා බලන්න. ඉතාලම වැදගත් මිනිස්සු. උළු උඩ තමයි කපුට මේ දත්ම දින්නෙන්නේ ටූත් පේස්ට් එක හැදෙනවා මේ ඔළුව උඩ. නාවර බහැලා. අද බුදු පිටිම වලට බෞද්ධයා කරන විනාශේ මෙච්චර පාරයිනේ බුදු පිළිම තියාගෙන මෙව්වට සලකන්නේ නැතුව බුද්ධ රූපෙටයි හෙළුවල ගෑණි රූපෙටයි විතර වෙළඳ වටනාකමක් මොකේවත් නැහැ. බෞද්ධයා විතර විශේෂයෙන්ම සිංහල බෞද්ධයා පාහරයි. එක වෙසක් එක්කත් අච්චු ගහන රූප බුදු රූප ප්‍රමාණය කොච්චරද කියලා දන්නවද? දවස් දෙකකට පස්සේ කුණු බාල්දියට දාන්න. වට්ටක් අවතන්න ගන්නවා. කරෝලෝ තන්න ගන්නවා. බුරුමෙන් ආපු ස්වාමීන් වහන්සලා ඉසී අත තියා ගන්නවා. මේ ධර්මතම බුදු පිළිමේ පාච්චල් කරනවාද කියලා. තේරෙනවා එතකොට මේවා නොකර ඉන්නවනම් වෙසක් ආඩ අරින් නැතුව ඉන්නවනම් කොච්චර පිනක්ද? බුදු පිළිම හදන්නේ නැතුව ඉන්නවනම් කොච්චර බින තියෙන බුදු පිළිමට වැඳපන්. ඔය බුදු පිළිම පච්ච කොට ගත්තයි කියලා මෙතන බින් සිද්ධ වෙන්නේ. බුදු පිළිම කරේල්ල ගත්තයි කියලා පින් සිද්ධ වෙනවයි. ආනිතර පිනා මේ රූපේ අනිත්‍යතාවය දැනගෙන ඒකකදී ඇති වෙන විරාගයක් ඇති වෙනවා. ෂී මෙව කරන්න ගිහිල්ලා මිනිස්සු මොන තරම් ධනේ වියදම් කරලා මේ බුද්ධ රූප පවනවා. මේ ගත්තර තරහ වෙන්න එපා. විවිධාකාර දේවල් අපේ ගෙවල් වල පිටි සරසලා තියෙන දේවල් බලන්නකෝ ගිහිල්ලා. ඉවදයා බලන අනිච්චතං විදිත්වා විපරිණාම ධම මේකත් මේ බුදු පිළිම හැදුවත් ඔය කැඩිලා යනවනේ ඔගේ. ඉස්සර ඔය මහනුවර යුගයට මහනුවරෙත් නෙවෙයි ඔය දඹදිවේ දඹ මේ දඹුල්ලේ යුගයට ඉස්සල බුදු පිළිම වෙනුවට තිබේ ධම්ම චක්‍රය තමයි අඳලා තිබුණේ. එතන බෝගහක් තමයි යන්නේ. පස්සේ තමයි ඒක ඇත්තටම රෝමයෙන් ඇතිවෙච්ච මනුස්ස රූපය ඇඳීමේ කලාව අනුව බුද්ධ රූපය ඇඳලා ඒක පේන්න සිරස් හතක් ඇඳලා. එතකොට ශ්‍රාවකයාගෙන් බුදුරජාණන්ස වෙන් කරනවා. බුදුරජාණන්සේ උඩ ඔළුව උඩ ඥාන මණ්ඩලයක් අඳිනවා. ඒකෙන් තමයි බුදු පිළිම අනිත් එක දැන් දැන් අනිකාගම් වල සාස්ෘණ වංශල වටේට බුදු සිරස් හතක් ඇඳලා රැස් වීදෙනව ඇඳලා තියෙනවා. දැන් බුදු පිළිමෙම අඳින්න පටන් අරගත්තා. බුදු ජානස කියනවා මගේ රූපී අපපටිමයි. පිළිම අඳින්න බෑ මේකේ. මේක පිළිම අඳින්න රූප අඹන්න බැරි එකක්. අද කොච්චර බිස්නස් එකට බුදු රූප වහම හදලා පාරයින් වේල වේලා තියෙනවද බලන්න නිකන් තල වේලනවා වගේ. මේ විපරිණාම වෙනවනේ මේ හදන දේවල් බිඳෙනවනේ දැන දැනම තියෙන බුදු පිළිමයට පයින් ගිහලා වැඳපන්කෝ ගෙදර කුස්සියෙත් බුදු පිළිමයක් තියාගෙනවා ඇඳුම් මාරු කරන තැනත් බුදු පිළිම තියාගෙන මේක විපරිණාම වෙනවනේ ඔය ස්ථිර වෙන දෙයක් මොනක්වත් නැහැ නිසා අනිච්චාන් විත්ත විපරිණාම ධම්ම ඒකට යාට පහළ වෙනවා මෙව්වක් කරන්නේ නැතුව ඉන්න එක ලොකු ලාභයක් මේ ළමා පොඩි ළමයි වැලි සෙල්ලම්පත් වෙනවා වගේ මේවා කරනවා මාත් කරලා තියෙනවා පොඩි කාලේ නමුත් දැන් මේක පිළිබඳව විපා වීමක් එන්න පටන් ගන්නවා ඊට වැඩි හොඳයි ඇස් දෙක වහගෙන ඉතින් ඇස් දෙක වහගත්තට පස්සේ සමානලු බුදු පිළිම පේනවා ඉතින් ආහිතන එක පිනක් කියලා කක්ක බෙට්ටක් වෙනුණත් බුදු පිළිමයක් වෙන්නත් මේ මනසේ විකාරයක් නෙමෙයි වෙන්නේ එහෙම නැත්නම් අපි කියනවා නම් ඒක මේ මඤ්ඤිතයක් නේ බුදු පිළිමයක් කරනාට පස්සේ රෑ 11ට 12ට මට ටෙලිෆෝන් කෝල් එකක් දීලා අහනවා අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට කහා පාටලා බුදු පිළිමයක් දැක්ක දැන් මම මොකද කරන්න ඕනේ කියලා. මම ඉතින් කියනවා ටෙලිෆෝන් එකේ කතා කරුවට කමන්නේ අත දිගාරනගේ හිටියනම් කන පැලෙන්න ගන්නවා. මේ මට බුදියන්නත් නැහැ මොකද මෙයා බුදු පිළිමයක් දැකලා. ඒකට කතෝලික මිනිහෙක් භාවනා කරන මොනවද වෙන්නේ? Hindu කාරයෙක් දැක්කපුවම මොනවද වෙන්නේ? මුස්ලිම් මිනිස්සු බාන කරමු අපේ ඉන්නේ. අපි කියලා ඒක මිත්‍යා දෘෂ්ටිය. මේ මට පේන පිස්සුව ඒක මිත්‍යා දෘෂ්ටික නෙවෙයි සම්මා දිට්ඨිය කියාගෙන මේ විකාර තමයි අපෙත් හිටියා කියන්නේ වැදගත් ස්වාමීන් වහන්සේලා කියනවා මුදුවේට භාවනා කෙරුවොත් බුදු පිළ බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා කමටහන් දෙයි කියනවා. අනේ මෙවුවා කන ඒ කියන මෝල් වහන්සේත් එක જાතියක. මේ කන උපාදකම්මලත් ඒ වගේ කමඨාන් අහලා මේ ඇවිල්ලා භාවනා කරලා මගෙන් අහනවා කොහොමද ස්වාමීන් බුද්ධ අනුසීල වඩන්නේ කියලා මං කෝ මං කියලා නෑනේ එහෙම එකක් මං කියලා තියෙන්නේ මේ නාය පල්ලේ බලපන් කියලානේ අර මනෝ විකාර බලන්න කියන එක නෙවෙයි මෙන්න මේ විදිහට හිත තත්වගත කරනවා වෙනුවට මොකද්ද මේ කරන්න ඕන කියන එක මහා විරාගයක් පහළ වෙනවා අපි අද කතා කරන්නේ විරාග සංඥාව ගැන මේ ගිහිගෙන් ඇවිල්ලා අරණ්‍යගත වෙලා පැවිදි වෙලා භාවනා කරනකොට පේන රූපයක් හෝ අරණියේ තියෙන රූපයක් හෝ මනෝ රූප හෝ මොනම දෙයක් බලනකොට පේනවා අනිච්චතං විපරිණාම ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං මෙව අල්ලගන්නේ අපි මේ පොඩි කාලේ සෙල්ලම්පත් වෙනවා වගේ මේ සෙල්ලම් කරන්නේ. ඇති හේරම චිත්‍රපට ශාලාවක තිරේ ඇඳෙන රූප වගේනේ. ඒකට ප්‍රක්ෂේපණය වෙච්චාම් පේනවා. ඊගාවට වෙන්නේ වෙන එකක්. ඉතින් අර බුද්ධත්වමදෝ කියනවා චිත්‍රපටි ශාලාවක ශාලාවේ තිරේ ඔක්කොම අන්ධකාර කරලා ජනෙල් වහලා ගිනි කන්දක් පෙන්නනවා. ගිනි කන්දක් පෙන්නුවාට තිරේ පිච්චෙනවද කියලා. දිය ඇල්ලක් පෙන්නවා තිරේ පෙඟෙනවද? ඒ වගේ උඹේ හිතේ ගිනි කන්දක් අපිටුණත් මේ දිය ඇල්ලක් ආවත් ඔය හිතේ කරන මායාවක් මිස හිත සීතල වෙන්නවත් රත් වෙන්නවත් නැහැ. හැබැයි අපිට ඇඟ රත් වෙනවා මොකද මං හිතනවා මේ ගිනි කන්ද ඇත්තයි කියලා. එහෙම නැත්නම් අර දිය දිය ඇල ඇත්තයි කියලා. ඉතින් ඕව තමයි මේ මිනිසුන් රහසෙ උගන්න උගන්න කිය කිය ඉන්නවා. හීනියක් දැක්ක අයියෝ මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි අයියෝ මේ කතාවට වැඩි හොඳයි කනට රත් කරලා තෙල් ටිකක් වක්ක කරගන්න එක. හරි විරාගයක් පහල වෙනවා මේ මිනිස්සු මොනවද කියන්නේ කියලා කමටහන් සුද්ධ කරනවා කියන්නේත් ඕකම තමයි. මේ ආනපානේ බලන්න ගියාම අහල බහල ලඳු ගාණි අනේව කතා කර කර ඉන්නවා. අර මුරුංගා ගහයට පුදියාගත්ත කෙනා වගේ. එහෙනම් මෙයාට ඇති වෙනවා එතකොට මේ රූප පිළිබඳව මොකද්ද උපේක්ෂාවක්. මේ රූප කියන්නේ අරමුණ කඩන එකක්, සතිය කඩන එකක්. උඹට තියෙන්නේ හුස්ම දිහා බලන එකනේ. උඹට තියෙන මේ වම දකුණ දිහා බලන එකනේ. උඹට තියෙන අතුල්පතුල් දිහා බලන එකනේ. දැන් මේ බලහිනකොට හිත හරියාගෙන එනකොට හිත පේවිගෙන එනකොට নানা ආකාර රූප වෙනවා. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මගෞරන්නේ මේ හැම වේසයකටම අපි උත්තර දෙන්න අහනවා සංස් දැන් මම මොකද කරන්නේ මම දැක්කා මූණක් එක ඇහි තියෙන්නේ මම දැන් මොකද කරන්නේ මම දැක්කා ඇස් දෙකක් තියෙන එක. දැන් මොකද කරන්න ඕන? මම දැක්කා ඇස් තුනක් තියෙන එක. දැන් මොකද කරන්නේ? ඒ තරම්ම අරමුණ අහත දානවා. ඒ තරම්ම අර දකින දකින දේත් එක්ක ඇදිලා යන හැටි. එහෙම ඇවිල්ලානේ අපි මේ අම්මගේ බඩේ ඉපදුනේ මේ සැරේ. එහෙම දැකලානේ මේ ගෑණියක් මිනිහෙක් තෝරාගත්තේ. මිනිහෙක් ගෑණියක් තෝරාගත්තේ. තෝරාගත්ත දවසේ ඉල්ල අර ගෑණිට හැපිනි හැපිනි කියලා බයිනවා. මේ අහගෙන ඉන්න ගෑණියෙක් නේ තෝරාගත්තේ. එතකොට මිනිහට බයිනවා මේකම පෙරේතයා මේමයි මෙහෙමයි කියලා. යකෝ මෙල්ල අහලා ඉන්න ගෑණියෙක් මිනිහෙක් තෝරාගෙන මොන කචල් එකක්ද මේ තියෙන්නේ? විවාහ ජීවිතේ සම්හාරීම hinaදාගතයක්. මයිලක හැමදාම තියෙන දික්කතර තුනක් දෙක තුනක් මම හරි ආසාවෙන් බලබල ඉනවා අනේ ඔබ නොබැඳපු එකේ රඟ. එතකොට ඇති වෙන්නේ විරාගයක්. මේ මේ මිනිස්සු මේ තාම ආසාමගේ දේ කියලා තමයි ගෑණියක් තෝරගන්නේ. මිනිහෙක් තෝරගන්නේ, ජොබ් එකක් තෝරගන්නේ, වාහනයක් තෝරගන්නේ, ගෙදර තෝරගන්නේ, රට තෝරගන්නේ. අන්තිමට ඒකෙම කඹරලා එතනම මෙල්ලා යනවා. අන්න එතකොට ඇති වෙනවා විරාගය නිසා uppajjati upekka. අනිත් පුංචි කාලේ මම මේක දැනගෙන හිටියානම් සියම් කිසි ප්‍රමාණයකට නටනවත් ඔච්චර අන්තගාමි වෙන්නේ නැහැ. ඒතකොට අර ගේහසිත ප්‍රේමයේ වෙනුවට දැන් නෙක්ඛම්මසිත ප්‍රේමය ඇති කරගෙන නෙක්ඛම්මසිත ප්‍රේමය උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. පීවර තුනක්. එහෙම නැතුව මේ ලෝකේ අනිත්‍යං දුක්ඛං අනත්තං කියන එක द्वේෂයෙන් කරන වැඩක්. ඔය වගේ පිළිවෙලකින් ආවනම් ඥාන ගතිකයි. එතකොට මට බලන බලන දේ අනිත්‍යයි, මට බලන බලන දේ දුක්ඛයි, මට බලන බලන දේ අනත්තයි කියලා මං කරන පිස්සං කුරුයි කියලා බේට්ටියක් ගන්නවා. එහෙම එකක් මේ ලෝකේ නෑ. ඒක මේ කවුදෝ කියව පචයක් අහලා මට උන්ට අනිත්‍ය තේරෙනවා මට ත්‍රිලක්ෂණේ තේරෙනවායි කියලා මේ අපිටත් එනවා මේ ගස් ගන්න අපිට කොල කඩාපාන. ඒක ද්වේෂ සහගතයි මේ සාමාන්‍ය උපේක්ෂාව නෙවෙයි. අන්න ඒ මට්ටමට යනකොට ඒ කියන්නේ මේ ගේය හිත ප්‍රේම නැත්තම් අපි මේ කරන කාම ආතාව කියන්නේ රූප ලෝකේනේ කාම ලෝකේ කියන්නේ ඕක ප්‍රතිස්ථාපනය කරන රූප ලෝකේ. ඒක තමයි අරණ්‍යගත වෙනවා කියන්නේ. ඊට පස්සේ රූප ලෝකෙ හිත හොඳට තැම්පත් වෙනකොට මේ নানা ප්‍රකාර දේවල් පේන්න පටන් ගන්නවා. ඒව ආරය සාමාන්‍ය රූප වලටත් වැඩි බොහොම සීක්‍රයෙන් වෙනස් වෙනවා. ආන්න එතකොට පේනවා අපි මෙතෙක් කලොත් රූප ප්‍රමාණය කියලා පිටිපස්සේ ගියා. දැනටත් යනවා. ඒක පිළිබඳව විරාගයක් පහළ වෙනවා. උපේක්ෂාවක් පහළ වෙනවා. මේක තමයි අපි හදලා මේ යන්ත්‍රය හදලා තියෙන්නේ ලිංගිකත්වයේ සඳහා බමනමයි. කවුරුවත් හිතන්න එපා මේ ශරීර යන්ත්‍රය හදලා තියෙන වෙන පිනක් කර ගන්න කියලා. මේ තියෙන ලිංගිකත්වය විතරයි. ඒ ලිංගිකත්වයට අපි මෙහෙව නැහැටි පටියට වැඩිච්ච බැල්ලිය පිටිපස්ස යන බල්ලෝ වාගේ උයිපු මස්සලියක් පාරයින් තිබ්බහම ඒක ගන්න බල්ලෝ රැස් වෙනවා වාගේ මේ අත්නෝමතිකව යන ගමන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ හැටියට මේකට අවුරුදු 50 පෙරිලා ඉන්දිය පරිපාශයක් එන්න ඕනේ. කරන්නේ නැතුව තීරුම් ගන්න බෑ. කරන්නේ නැතුව තේරුම් ගන්න එක තමයි අත්කිලමතාන යෝගය කියන්නේ දකින දකින දෙයට වෛර කරනවා මට අනිත්‍ය වැටෙනවා දුක නෑ ඒ द्वේෂය එහෙනම් දැන් දකින දකින දෙයට ආස කරන එකට කාමසුකල්ලිකාන යෝගය කියලා කියනවා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට ජීවිත යථාර්ථය වැටහෙනවා නම් ඒ වැටහෙන දේ තමයි සරුවච්චන් ආංශي අපිට පොඩ්ඩක් වාඩි වෙලා ඇස් දෙක වහගෙන මේක කරලා බලන්නකෝ පොඩ්ඩක් සක්මන් කරලා බලන්නකෝ දැන් අපි ඔක් කරපු කට්ටියනේ ඕක වැඩිපුර කරන්න ගත්තොත් මොකද වෙන්නේ බලන්න. ඒ කියන්නේ අර ආශා කරන දේවල් වෙනුවට මධ්‍යස්ත දෙයක නැවත නැවත සිදුවෙන දෙයක නොමිලේ ලැබෙන දෙයක හිත පාත්තුවා නම් එයාට තියෙනවා මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය අපිට ඒක කරන්න දෙන්නේ නැහැ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරුෂස්ස කාම මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය නෙවෙයි කාමයේ කියන්නේ. ඒකට උඹ තියෙන කෑදරකම තමයි ප්‍රශ්නේ. සංකප්ප රාගය. සංකල්ප රාගෝ. චිත්තේව චිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දා. ලෝකේ විචිත්තත් එහෙම තිබිච්චාවයි. උඹ භාවනා කරලා උඹේ මේ කාමච්ඡන්දය අඩු කරගනි. එතකොට මේ ලෝකේ ඉබේම විරාග වෙලා යනවා. මේ ලෝකේ ඉබේම විරංජනේ වෙලා යනවා. ඒ විරංජනේ වී යෑම පේන්නේ මහා කම්බැලි මුස්පේන්තු එහෙම නැත්නම් නදකින් නොපතං ගතිය තමයි යන්නේ. ඒක තමන්ට තමන් කෙරෙහි පහළ වෙනවා. මම මා කාලකන්ණි කෙනෙක් මේ භාවනා කරන්න ගිහිල්ලා දුකයි වැඩි වෙන්නේ එක තැනක ඉඳගෙන ඉන්නත් බෑ ඇඟ පුරාම නලියනවා පේනවා ඇඟ පුරාම ඉදිකට දුවනවා වගේ පේනවා ඇඟ පුරාම වැස්ස වැහලා පෙඟිලා වගේ වැටෙනවා ඇඟ පුරාම නලියනවා ඉති මේ ඉස්සර තිබුණේ නැහැ මේක මේ කයට හිත ආපුවම ඇති ඒසොට මේ පිළිබඳ උපේක්ෂාව පහල කරගෙන ගියා නම් එතකොට ඒ උපේක්ෂාව ඒ කියන්නේ මට්ටමට ගියාට පස්සේ කියන එකයි මම මේ දිගට කතාවෙන් කියන්නේ. එතකොට එයාට අත්‍යන්ත වශයෙන් පේනවා මේ දේවල් කෙරේ තියෙන විචිත්තත්වය ඇවිල්ලා තියෙන්නේ දේවල් වලට විචිත්තත්වයේ ආරු ආරූඪ කිරීමේ. අපි කිව්වොත් එහෙම ලස්සන බැල්ලියක් දැකපුවම බල්ලෙකුට ආත හිතුණට මිනිස්සෙකුට එහෙම වෙන්නේ නැහනේ. ඒක අර මහමුදුර කෙනෙක් කිව්වලු ඒක ගැළවෙන්නේ නැහැ කියන එක බැල්ලිගේ පුක බල්ලට ලොකු නාටකයක් කො මට ලොකු නැහැ කිව්වලු. එක එක ආස කරන දේවල් වලට නටුවට අනිත් එක්කනට ඒ ආසාව නැහැ. තියෙන මිනිස්යාට ඒකමයි. ඉතින් පේනවා මේ අපි කොච්චර නටවන්නේ මේ බාහිරේ තියෙන පොත්තේ සුදටනේ මේක විනිවිද දක්වන්න බැරි වෙලාවනේ මේක සමහර වෙලාවකට චිත්තක්ෂණ වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. ඒකට ඔය අවුරුදු 50ම යන්න ඕනේ නැහැ. විසාකා වගේ මහෝපස්කාරවන් සංකීර්ණ සාමණේරයන් වගේ පණ්ඩිත සාමණේර අවුරුදු 7ේදී තේරෙනවා. මොකක් හරි දැහුවා ටක් ගන්නකොට තේනවා ඔය කොච්චර අන්ධහැර පාගෙන පාගෙන හිටියත් මේකත් ඔච්චර තමයි කියන්නේ. අන්න එකට කියනවා අච්ඡන්ත විරාගය කියලා. ක්ෂණ මාත්‍ර වශයෙන් විරාගය වෙනවා ඊගා චිත්තක්ෂණේ ආය රාගය පහළ වෙනවා. ආයෙත් ඒ පරිසරයට යනකොට ඒක පාරට ඔය කොච්චර ගෙරුවත් ඔච්චර තමයි. විරාගය පහළ වෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ වෙනකොට මේ අච්ඡන්ත විරාගය දැනට ඇති වෙන්න පහළ වෙලා තියෙනවා. නැත්නම් අපිට මේ වෙලාව දවස් 10ක් ඉන්න බෑ. මේ කියන දේවල් එච්චර හිත්පන්දින දේවල් නෙවෙයිනේ. අර විරාග සංඥාව නිසා අතනින් මෙතෙන් අපිට ජීවිතයේ ඒ වගේ පොඩි පුලිගු පැනපු නිසා එහෙම නැත්නම් අත්‍යන්ත භාවය ඇති වෙච්ච නිසා අපිට ඉන්න පුළුවන්කමක් තියෙනවා. මේ අච්ඡන්ත නැත්තම් කලාතුරකින් අහසේ බලාකුලක විදුලියක් හිටුවා වගේ ඇති වෙන දේ ළඟ ළඟ විදුලි කොටන්න පටන් ගන්නවා වැහි බලාකුලක් කියලා හිතන්නකො අපිට ඉඳගෙන ඉන්නකොට හුඟක් වෙලාවට විරාගය වැටෙනවා එහෙම නැත්නම් අපිට සක්මන් කරනකොට හුඟක් වෙලාවට විරාගය වැටෙනවා එහෙම නැත්නම් අපිට දානයක් වළඳනකොට වෙනදට වැඩි විරාගය වැටෙනවා ඒ කියන්නේ දානෙත් එක තරහා නෙවෙයි මේක කෑවට කන්න ජීවත් වෙන්න එපා ජීවත් වීම සඳහා කාපන්. ඇත්තම ගෙදරිය කාපිරිය වගේ කාගෙන කාගෙන යන එකනේ කරන්නේ. ඒ වෙනුවට දැන් කන්නේ ජීවත් වීම සඳහා. අන්න එතකොට මේ අච්ඡන්ත විරාගය කියන එක නැත්නම් ක්ෂණ මාත්‍ර වශයෙන් නිකන් අකුණ විදුලි කිටුව වගේ ඇති වෙන විරාගයේ සමාන චිත්තක්ෂණ දෙක තුනක්ම පවතිනවා. අකුණ විදුලියක් ගන්නවා, ඊතරම තව අකුණ විදුලියක් ගන්නවා වගේ ඒ දිගට යනකොට කියනවා විස්කම්බන විරාගය කියලා. ඒක විස්කම්බණේ වෙනවා පොඩ්ඩකට ආලෝකේ පවතිනවා වගේ. එතකොට තමයි අපිට තේරෙන්නේ භාවනා කරලා හරියයි කියලා. ඒකට අපිට අපිට කියන්න පුළුවන් මේක මට වැඩියෙන් වෙන්නේ සක්මනේ නැත්නම් මට වෙන්නේ පරියංකයේ එහෙම නැත්නම් මම මේ බත් කනකොට නානකොට දත්මදිනකොට කියලා අපිට තේනවා යම් යම් ඉරියව්වලදී යම් යම් පරිසරවලදී මේක අර ක්ෂණ මාත්‍ර ඇති වෙන එක ළඟ ළඟ ළඟ ළඟ වගේ විස්කම්බනේ වෙන්න පටන් අර ගන්නවා. ඒක කියන්නේ උදාහරණයකට දෙන්නේ අපි මේ පරණ මේ සුද්ධ කරපු නැති වැවක එහෙම නැත්නම් ජලාශයක පාසි බැඳලා තියෙනවා කියලා හිතන්නකො පොළොව වතුර පේන්නේ නැති මට්ටමකට පාසි බැඳලා තියෙනවා කියලා. නමුත් කවුරු හරි ගිහිල්ලා ඒ පාසි ටික කලයකින් එහාට බැඳ කරලා කලින් වතුර ගත්තොත් කලේ සම්පූර්ණ පිරිසිදු වතුර එනවා. අර පාසි ටික ඒ වෙලාවට අයින් වෙනවනේ. ටික වෙලාවක් ගියාම ආයෙ අරක පාසි බැඳෙනවනේ. වතුර ටික ගන්න වෙලාව විස්කම්බඩ වෙනවා. ඊට පස්සේ ආයෙ බැඳෙනවා. ඒ වගේ තමයි අපේ හිත වර එක නීවරණයන්ගෙන් එහෙම නැත්නම් ධානාංග වලින් සම්පූර්ණලා නීවරණයෙන් අයින් වෙලා චිත්තක්ෂණ කීපයක් හිටිනවා. ඒක ඒ කෙනාට එතනදීම වැටෙනවා මිසක්ක මතු බුදු වෙන මෛත්‍රී බුදු ආමරවිල අපිට ඒක කියන්නේ නැහැ. තේරෙනවා මෙච්චරම රාගයේ ගත කරපු ජීවිතේ මම ගත්ත ප්‍රයත්න නිසා ප්‍රතිපදාව නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා බණ අහපු නිසා උත්සාහ කරපු නිසා පොඩි පොඩි පදාත ඉස්කම්බල වෙනවා. එතකොට යාට බලාපොරොත්තුවක් ඇති වෙනවා මේක නැති කරලම නැත්තම් එක මෙච්චර වෙලාවකට මේක නැති කරන්න වගේ පුළුවන් කියලා කරන එක සමත ක්‍රමයට කියනකොට අපි කියනවා ප්‍රථම ධානයට හිත ගියාම අපිට විනාඩි 30ක් පැයක් එකහමාරක් ඒ කෙලෙස් නැති ජීවිතේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විපස්සනා පැත්තෙන් කරනකොට කියන්නේ අපි සෝවාන් මාර්ග ඵලයට ගියා නම් ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනවා ආය එන්නේ නැහැ. අපාගාමී මට්ටමින් නතර කරනවා. ඒක වෙන හොඳටම පේනවා මෙච්චර කල් තිබුණා නැහැ. ඒකට සමුච්ඡේද ප්‍රහාණය කියලා කියනවා. නැත්තරම නැති කරයි කියලා. ඒත් පූර්ණ විරාගයේ අවබෝධයක් හෝ රහත් වීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ යාට ඒ ඒ ඒ තරම් ජීුණු වෙච්ච කෙනාට විරාග සංඥාවෙන් ලෝකෙ දිහා බැලුවොත් එයාට පේනවා මේ ලස්සන දේවල් තියෙනවා බොහොම ඉක්මනට විනාශ වෙලා යනවා. අපි මලක් පූජා කරන බුදුජානනාංශයේ සඳහන් කරන්නේ පූජේමි බුද්ධං කුසුමෙන්නේන පුඤ්ඤේන මේ තේල භාවි මොක්කම් පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං මේ මල ස්වල්ප වේලාවකින් මිය යනවායි මොකද පිපිච්ච මලනේ. මේ වගේ තමයි කය. යාර මලෙත් දකින්නේ දැන් හොඳටම පිපිච්ච අවස්ථාව බුදුන් පූජා කරනවා. මලක පැතුම. තව පොඩ්ඩකින් මේක කවුරු හරි ඇවිල්ලා මල්ලාසනේ අස් කරනකොට විශ්කොල දානවා. කොයින් එහාට දෙන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි උඹත් ඉන්නේ ජීවිතේ පරම පිවිතුරු අවස්ථාවේ තා පොඩ්ඩකින්ම මැරලා යනවා. තව පොඩ්ඩකින්ම වයසට යනවා. තව පොඩ්ඩකින්ම ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා. මෙන්න මේ මල වාගේ. එහෙම නැත්නම් මම ඒක කරන්න ගියාම කියන්නේ බුදුජානන් වහන්සේට මල පූජා කරනවා ගඳ කිලියට ගිහිල්ලා. වැසි කිලියට ගිහිල්ලා මල පහ කරනවා. සතියෙන් බලනවා නම් දෙකම එකයි. ගඳ කිලියට ගිහිල්ලා මල පූජා කරත් වැසි කිලියට ගිහිල්ලා මල පහ කරත් ඔය දෙක තේරුම් ගන්න බෑනේ. අපි කියන්නේ මම පව් පිළිගන්නේ පව් පින් පන්සලේ කියලා. දැන් පිළිගන්නේත් පහවිල තියෙනවා. කක්ක කරනවනේ ළමාට ලෙස පිළිගන්නට ගිහිල්ලා. දැන් ඉතර වගේ අපිට පොඩි කාලේ ගියා අපිට පැසිකිලි තිබුණේ නැහැ. චූ කරන්න කක්ක කරන්න පිළිගන්න තමයි යන්නේ. ඒකයි පිළිගන්නේ කියලා කියන්නේ. ඒක බෑ. ඒක පන්සලේ තමයි පින පිළිගන්නේ පව්. එහෙම එකක් නැහැ. හරියට මේ විරාග සංඥාව පහළ වෙනවා නම් බලුකුණක් දැක්කත්. එහෙම නැත්නම් අසුචියක් දැක්කත් ඒකේ මේ නිවනට පුංචි සංඥාවක් තියෙනවානේ. ඥානানন্দ සාංශෝක ටිකක් විස්තර සහිතව කියනවා. අපි කවුරු හරි විශාල වැදගත් අමුත් එක්ක ආපු වෙලාවට අපි කැම මේසයක් කරනවනේ අපි කරන තෑයෙන හොඳ මේ ආගන්තුක සත්කාරයක් නේ. ඉතින් මිනිස්සු ඇති වෙන්න කනවා. එතකොට ඒක වර්ණ, ගන්ධ, රස කතාවක් පවත්වනවා මහේෂේ මල් තියලා ඉතින් নানা ආකාර දේවල් කරනවානේ. දැන් මේක කටට ගන්නකම් අර මේෂේ තියෙන්නේ වැදගතිකුත් දෙන්න පුළුවන් වටිනා තෑග්ගක්. දැන් කවුරු හරි කාපු ගමන් ඊට පස්සේ ඒක ඉඳුල් වෙනවනේ. ඊට පස්සේ කාටවත් කියන්න බෑනේ මේ අංශේ කටේ දින කරන කාපන් කියලා. ඉඳුල්. උගුරෙන් පල්ලයට ගිය ගම ඕක සෙමන්ත් එක්ක පැටලිලා බොක්කට ගියාට පස්සේ කැම මේසික දැක්කත් ඒ දේ කැම රුචි නැති වෙනවා. තව පොඩ්ඩක් පල්ලයට ගිහිල්ලා කක්ක බවටපත් වුණාට පස්සේ දැන් මේ කැමේ ශ්‍රලංග මම ඔයාගෙන් තමයි කැම කෑවේ කියලා එතන කක්ක ටික දැම්මනම් මොකද වෙන්නේ? මොන තරම් අශීලාචාරද බලන්න. අපි තාම ගෞරවයෙන් ආර්දනා කරනවා කැම ටිකක් කන්න. කැම කාපු එක්කනා කියනවා මේ කටින් කනට ලං කරලා දැසිකිලිය කොහෙද තියෙන්නේ? බොහෝම ලැජ්ජාවෙන් තමයි අහන්නේ. අර කාපුවා තමයි මේ පැය 6න් පස්සේ කවුරු කෑවත් කහපාටයිනේ. කවුරු කෑවත් ගඳයිනේ. කවුරු කෑවත් ඒක පිට කරන තැන කැම මේසෙ කිට්ටු කරන්න බෑනේ. ඉමම් පූති කායම් පත්තෝ අති වීජිගුච්ඡනියෝ ජායති මේක දැනගත්තට පස්සේ මොන භෝජන සංග්‍රහද මලක පැතුම කියලා ධර්මීන්ද්‍රනාත් tagore කියලා තිබුණානේ හිස් මිනිසුන් කුස් පුරවන බුදුන් මේස සරසන්නට මා පිපුණේ නැත මේ දරණේ අද මොකද්ද වෙන්නේ බලන්නකෝ දැන් මේ කොරෝනා නැති වුණාට පස්සේ පෙට්‍රෝල් ආවට පස්සේ සල්ලි හම්බුණාට පස්සේ මිනිස්සු කරන්නේම ඔය බුදුන් මේස සරසන එකනේ දැන් අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ විශාල අපේ වැච්චකට ඒක ලොකු වාසනාවක් ලම පිටරදී විශාල මේ ග්‍රාන්ට් එකක් හම්බුණා. හම්බෙච්චාම මේ ග්‍රාන්ට් එකට ඒගොල්ලෝ කරන්නේ විශේෂඥයෝ මෙහෙට එවනවා. එහෙන් තමයි පරිගන්නේ. ඒ විශේෂඥයෙකුට කියනවා අපිට රුපියල් 100ක් ගන්න ඩොලර් 100ක් ගන්නවා. ඉතින් මෙයා ගයක් අරගෙන ඔක්කොම කරලා අර ගෙවන සල්ලි තේරම උන් කාලා ඌ යනවා. ඌ කක්ක කරපු ටික විතරනේ ලංකාවේ ඉතුරු වෙන්නේ. ඒවට කියන්නේ fertilizer grants කියලා. ඒ සල්ලි දීලා ඒකට මිනිහෙක් එවනවා මෙහෙට. ඌ හොඳට කාලා බීලා ඌ තේරෙන්නෙත් නෑ අපේ සංස්කෘතිය. තේරෙන්නෙත් නෑ අපේ කාල මේ කාලගුණය. අපිට කියලා දෙනවා. fertilizer grant එක විතරයි ඉතුරු වෙන්නේ. ඒ කාලෙම අපිට තේත්තු ගන්නවා උන්ට තියෙන සල්ලි නිසා උන් අපි ළඟට ඇවිල්ලා මේ කක්ක කරලා ගියාට දැනුම තියෙන්නේ අපි ළඟ නෙමේ දේශේ. ආන්නේ වගේ මේ නෙක්ඛම්මසිත දෝමනසයට පස්සේ උපේක්ෂාවට ඇවිල්ලා තදංග වශයෙන් සමුච්ඡේද වශයෙන් විස්කම්බන වශයෙන් මේක ඇති කරාට පස්සේ ටික වේලාවක් ඉන්න උනාට පස්සේ තේරෙනවා මේ මිනිස්යොත් එක හිටියොත් නම් මේක කවදාවත් කරන්න බෑ ඒගොල්ලෝ කරන්නේ රාගෙමයි. ගණයා කෙරේ බැඳුනා නම් කුලයා කෙරේ බැඳුනා නම් රාගෙ තියෙන්නේ. නැත්තම් ඉන්න බෑ. කැලයකට යන්න හිත දෙන්නේ නැහැ. ඇස් දෙක වහගන්න හිත දෙන්නේ නැහැ. සද්ද නැත් තැනකට යන්න හිත දෙන්නේ නැහැ. මේ නිතර පේන අරමුණට හිත දාන්න හිත දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒක නෙවෙයි රාගය. ඒක නෙවෙයි ජීවිතේ ජීවත් කරනවායි කියලා. ජීවිතේ ජීවත් කරන කියන්නේ රස විඳපං. රූප බලපං, ශබ්දහපං. ඉතින් සමිද්දි කියන ස්වාමීන් වහන්සේ හරියම තරුණ වයසේදී පැවිදිලා ලස්සන රූපකායක් ඇතුව උන්වහන්සේ තපෝදානදියට ගිහිල්ලා පැම්පාසු කරලා වේලෙනකන් ඉන්නවා. ඒ තොටුපළේ ඉන්නකොට මාරය ඇවිල්ලා කියනවා ඔය ලස්සන ශරීරයේ අපරාධ පැවිද්දකට යොමු කරලා මේක රස විඳපම් බං කොච්චර බින් කරාද උඩ මේ මනුස්සයාට ලබා ගන්න ඔය අංග සම්පූර්ණ මේ ඔබ මේ හෙට දෙන්නම් කියන නිවනක් වෙනුවෙන් දැන් බලපන් තරුණ ජීවිතය ගත කරනවානේ කියලා කියනවා. ඔබ මේ අකාලික දෙයකට බලපන් තරුණ ජීවිතය ගත කරන ඔබට තේරෙන්නේ නැද්ද මේ ඔබේ තරුණ වයසේ ඔක්කොම බලපන් ඔක්කොම රසනේ. එතකොට මෙයා සම්විධාන කරනවා මේ අකාලික දේ කාමේ නෙවෙයි අකාලික දේ නිවන මම මේ මහන්සි වෙන්නේ නිවටට ඒකයි මම තරුණ කාලෙම පැවිදි වුණේ ඒකයි මම මේ රූප බලන්නේ නැත්තනකට වෙලා ඉන්නේ කියලා බොහොම ලස්සන උත්තරයක් දෙනවා මාරයාට දැනගෙන මේ කතා කරන්නේ කවුද කියලා එහෙම නැත්තම් අපි හිතන්නේ කොහෙද මචං හොඳ කෙල්ලෙක් ඉන්නේ මගේ රූපේ ලස්සන වරම් ගන්න බලන්න කියලා එහෙම කට්ටියනේ කපුව කියලා කියන්නේ අපි හොයාගෙන එනවනේ හොයාගෙන යනවනේ ලස්සන කෙල්ලෙක් හිටියොත් ලස්සන කොල්ලෙක් හිටියොත් ඒ කට්ටියගේ ජොබ් එක ඒක. මොකටද? මේ දෙන්න පට්ටිලාන එක. ඔන්න ලෝකේ තියෙන කාමේ. නමුත් බේරිච්ච පිරිසක් ඉන්නෝනේ මේ දුමුරු පාට ගැඳගෙන ඉන්නේ ඒගොල්ලනේ. කියවදා මෙතන ඇවිල්ලා මහත් එක්ක කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේලා මේ කරන දේ අපිට කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මේකේ ඉන්න කැපකාරීන්වත් කරන්න බෑ. ඔබ වහන්සේලා කරන්නේ 아무තු දෙයක්. අපි ඒකට සහයෝගය දෙනවා මිසක් පොළු දාන එක හරිනේ. ඔබ වහන්සේලා කරන මේ ගිහි ගියාට හරිනවා කියන එකත් උඹලට බෑනේ. මම මේ නිගමට කියන්නේ ඔක්කොම ලත ඇරියොත් මේ කුටි නෑ මේ දවස්වල. කරන්න බෑ. මොකද ඕගලන්ට ඕනේ ගිහිකම. ඕගලන්ට ඕනේ නිවන දෙවෙනියට. අර කාමේ. ඒකයි මේ සංඝයා වහන්සේ නමක් ඉස්සරහින් වාඩිලා ඉන්නවා නම් මෑණි කෙනෙක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා නම් ඒක මහා මොකද්දෝ තෙදක් තියෙනවා එතන. නිකන් චෛත්‍ය කොට පැලැන්දෙව වාගේ. බුදු පිළිමයක නේතරා තිබ්බා වගේ. ඒ ඔක්කොම රහත් වෙච්ච කට්ටිය නෙමෙයි. නමුත් ඒගොල්ලෝ පෙන්නනවා මේ ලෝකෙ මෙච්චර කාමයට දාස වෙලා වාල් වෙලා කඹර කඹර නටද්දී තොප්පේ බම්බුව තොපි තියාගනියව කියලා. අතැල්ල දාලා එනවා. ඒකට පැවිද්ද කියනවා ආජීවකයෝ කියනවා මහානාශිලා කියනවා ඒක ඉදා ඉඳලා බුද්ධ කාලේ ඉඳලා හිටියා බුදුජානනාථේ හතර පෙර නිමිති දකින්න කොට අන්තිමට දැක්කේ පැවිද්දේ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්නකොටම තේරෙනවා ඒකකොටම පණිඩයක් ආව රාහුල ඉපදුනායි කියලා. රාහුල කියන්නේ පුතෙක් ඉපදුනා. අප්පා රාහුලෙක් කියලා කියුණා. රාහු ඉපදුනායි කියලා කියුනේ. පණිඩකාරට ඇහුනේ රාහුල කියලා. එතකොටම පැවිද්දෙක් දැක්කා. ඒ රහතන් වහන්සේනමක්වත් මේ සාසනේ පැවිද්දෙක්වත් නෙවෙයි. ගී ගියතාරුකනේ කියා බලවත් විප්ලවයක් කරන්නේ සමාජ ධර්මයට විරුද්ධව. තොපේ නීතියක්වත්, තොපේ අධිකාරියක්වත්, තොපේ හොඳ නරකවත්, තොපේ මංගලවංගලවත් අදාළ නැහැ. එයා ඒකට අර විස්කම්බනේ වෙච්ච කෙලස් තව තවත් ඒවා දමන විදිහට විරාගයට පත් වෙන විදිහ ජීවන රටාවක් කරනවා. ඒකට හරි විරුද්ධයි සිංගප්පූ වගේ රටක හාමුදුර කෙනෙක් පින්නපාත යනවා නම් නඩු. ඇමරිකාවෙත් පින්නපාත යන්න තහනම්. මොකද හිඟා කෑම කියන එක ඊට හරි විල්ලැජ්ජාවක්. ඒගොල්ලන්ට වෙනමම නීති පද්ධතියක් තියෙනවා. අපේ අර ග්‍රීක හාමුදුර කෙනෙක් හිටියා අපේ ඥාන දර්ශන කියලා මට සිංහලත් ඉගෙනුවා හාමුදුරෝ, pāli භාෂාවත් ඉගෙනුවා. ඒ ශාන්තිගේ තාත්ත ඇවිල්ලා කියන්නේ උඹ මේ විදියට පින්නපාත කරන ජීවත් වෙන එක අපේ අපේ ග්‍රීක සભ્યත්වයට ලැජ්ජාවක්. තාත්තා කෙනෙක් හදපු දරුවා හිඟා කනවා නම් තාත්තට ලැජ්ජාවක්. ඒ නිසා උඹේ පින්නපාත යෑම අපිට කවදාවත් පිළිගන්නන්න බෑ. පිළිගන්න බෑ. දෙක උඹ මේ අපේ බුද්ධ අපේ ජීවන කතෝලික ආගම අතහැරලා බුද්ධ ආගමට ගිහිල්ලා හිටියයි කියලා පල්ලිය දැනගත්තොත් මට මරුණාට පස්සේ වලලන්න තැන දෙන්නෙත් නැහැ. තුන. උඹ මිත්‍යා දිටුක ඉච්ඡාම අනිවාර්යයෙන්ම අපාය යනවා. මේ බොහොම මේ සුහදව කතා කරන්නේ. ජරහමරට කට උතර නැතුව ගියා. ඒ ස්වාමීන් වහන්සේ හරියට දෙසරයක් හයියෙන් කතා කරලා බැලුවා හරි ගියේ නැහැ. ඊට පස්සේ කතා කරලා කිව්වා තාන්ත ග්‍රීක ඉතිහාසය දන්නවනේ. එතකොට ඔබතුමා දන්නවද මේ සොක්‍රටිස් කියලා කියනවා සල්ලි පාවිච්චි කරන එක වසලයි කියලා. අපි සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. ඈ? නෑ නෑ අපි පාවිච්චි කරන්නේ නැහැ. සොක්‍රටිස් උත්තරජාන සත්‍ය ඉස්සලා හිටියයි කියලා කියන්නේ. එතකොට මෙයා ආයෙසරයක් කල්පනා කරලා බැලුවා යකෝ මේ පැවිද්ද කියන්නේ මුදල් පාවිච්චි කරන්නේ නැති ඉඟා කන ජොබ් එකක් ඒක තාත්තට ලැජ්ජා වුණාට පුතා හිඟා කනවායි කියලා සොක්‍රටිස් කියලා තිබුණේ සල්ලි පාවිච්චි කරන එක වසලයි. දාසයි. බැලයි. කැඹිරිල්ල. ඊට පස්සේ දුබුරු වහට කුඩේකුයි ස්පයිරල් එක්සර්සයිස් පොතකුයි පෑනකුයි ගෙනත් පුතාට පිළිගන්නවා. එතකම්ම අම්මා නම් කිට්ටු කරන්න බෑ තාත්තා බැන බැන හිටියා මෙහෙම හිඟා කන පුතෙක් හදපු මටත් විලි ලැජ්ජාවක් කියලා. උන්න රටේ හැටි ඔන්න දිනුවයි සම්මත මිනිසුන්ගේ හැටි නමුත් පුතා තාත්තට ඉගැන්වුවේ අමුතු ක්‍රමයකට. ඒ වගේ අර විරාගයට පක්ෂව විරාගයට අනුගත වෙන විදිහට දැන් විරාග සංඥාව නෙවෙයි ඊටත් වැඩි ටිකක් විරාගය ගත කරන යනකොට යාට තේරෙනවා මේ කොච්චර කාම රාගයේ තියෙන ලෝකේ හිටියත් ඒ විරාග ගමන යන්න පුළුවන් කිසිම කෙනෙකුට බාධා නොකර හරියට අන්ධකාරයේ විදපු ඊතලයක් ගාල යනවා වගේ විරාගයේ ගත කරන කෙනාට කිසි කෙනෙක් එක්ක ගැටුමක් නැහැ. මේ මිනිසුන්ට තියෙන රාගය කරන එක නා රාගය කරන එක්කනත් එක ගැටෙනවා. විරාගය කරන එක කරනත් ගැටුමක් නෑ. ඒක කියන්නේ least frictional path. ඒකට කියන්නේ comfort zone. මේ ගත කරපු අවුරුදු 40ෙම මගේ ජීවිතේ මොනම තැනකවත් ගැටුමක් ආවේ නෑනේ. මට ඕන කවට මන් දිහා වලිය අදගෙන තියෙනවා. ඒකෙදි තියෙන්න බෑ. කිසිම තැනක මම මේ බරපතල වැඩක් කරන මිනිස්සෙක්. මට කවුරුවක්වත් එහෙම ගැටුමක් ඇති කරගන්න නැහැ නේද? මොකද මට ඒ ගසාගෙන කන මිසු ගසාන කාපියව මට දෙන්නේ අනිත් පැත්තනේ. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා <clears throat> නිවන් පුරේ කවදාහකවත් පිරෙන්නෙත් නැහැ කවුරුත් ආවයි කියලා වැඩි වෙන්නෙත් නැහැ ඒක හිස් මේ ඔක්කොම යන්නේ රාගෙටනේ ඒ නිසා ඒ රාගෙට යන කට්ටියත් එක්ක මට රණ්ඩුවකුත් නැහැ රාගෙට යන එක රාගෙට යන කට්ටියත් එක්ක රණ්ඩුවක් තියෙනවා මේක පුදුමාකාර බාධක නැති තැන ඒක නිසා බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ විරාගෝ සෙට්ඨෝ ධම්මානං සියලු ධර්මයන් අතර විරාගය ශ්‍රේෂ්ඨයි. හැබැයි ඉතින් අර විරාග සංඥා වඩපු නැති කෙනාට විරාගය පේන්නේ කම්මැලිකමක්, නීරසකමක්, රැහින් අයින් කළ දෙමිල්ලක්, තැනක් නැති, යන්නෙන්න තැනක් නැති නිකන් කොන් කරපු මිනිසෙක් වගේ. බුදුහාමුදුරුවෝ එහෙනම් පළවෙනිම කොන් වෙච්ච මිනිසයා. උන්වහන්සේ අපිට ශාසනයක් ඇති කළ දුන්නා පැවිදි වෙල්ලයි කියලා. පැවිදි වුණාට පස්සේ අපිට අතපානව නෙවෙයිනේ අපි. පිඩු සිඟා වඩිනවා. ඒත් හිඟා වැඩිවීමක් තමයි. ඒත් හිඟා කෑමක් තමයි. නමුත් එච්චර උතුම් දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි මේ කරන්නේ පැවිදි වෙලා හෝ ගිහි වෙලා හෝ කවුරු හරි දෙන බතක් කාලා එළල දෙන පැදුරක ඉඳගෙන අපි මේ කරන වැඩේ ওই විරාග සංඥාවේ සෑහෙන දියුණු මට්ටමක ඉඳලා කරන්නේ. ඒක නිසා අපිට අපේ නෑයින්ට සහ සහෝදරයන්ට මේක කියලා දෙන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ අදහස් රාගයෙන් මත් වෙච්චෙව්වා. ගැටුමක් ඇති වෙලා තියෙනවා නම් මම මෙතනින් බන හමාර කරනවා ඈ. ගැටුමක් ඇති වෙලා තියෙනවා විරාගය කරන කට්ටිය රාගය කරනත් එක ගැටීමක් ඇති වුණා මිසක්කා. විරාගය කරන එකට අපිට ගැටි ගැටි ඉන්න වෙලාවක් නැහැ. නිසා භාවනා කරන මිනිස්සු තමයි පවුල් වල ප්‍රශ්න ඇති කරන්නේ. මේ පඬිතුකම් කියන්නේ ගිහිල්ලා. අපි එහෙම නෑ අපි සිල් රකින්න කට්ටිය අපි දන් දෙන කට්ටිය අපි මල් පූජා කරන කට්ටිය උඹලමයි වානරේ වගේ උඹලා මිලේච්චය වගේ උඹලා මල් පූජා කරන්නෙත් නෑ සිල් රකින්නෙත් නෑ දන් දෙන්නෙත් නෑ බලපල්ලකෝ උඹලට වෙන දේ ඈ කී කිය ඉන්නවා මෙයා තමයි ඉස්සලා පායට යන්නේ ওই බයිලා කියන එක තමයි නමුත් ඒ නබ්ද විරාගය යනවා නම් කිසිම තැනක ගැටුමක් නෑ හැබැයි ඒ විරාග ධර්මයේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ පුත්‍ර ජානනාසිකේ ධර්මය අද ඉන්දියාවේ ඇත්තෙම නැහැ. ඇයි? ආයත් රාගෙට ගියා. ආයත් රාගෙට ගියා. හිතන්න එපා මේ විරාගයේ පරිදීමක් වුණා කියලා. දැන් අපිට කරන්න තියෙන මොකද්ද? අපිට ආගන්තුකෝ ආවේ මේක අපි ඒක රකින්නවා අපේ සිංහල බුද්ධ ආගම කියාගෙන හෝ සංස්කෘතිය කියාගෙන ඒත් අපේ කියන්න එපා මම රකින්නවා. අන්න ඒකටයි විරාග සංඥාව කියලා කියන්නේ. ඒ නිසා මේ මතුවලා තියෙන මේ හැඟීම, මතුවලා තියෙන මේ නෛර්යානික ගතිය, මතුවලා තියෙන මේ මිනිස්සුන්ට අපිව නලවන්න පිනවන්න බැරි ගතිය බුදුරජාණන් වහන්සේගේ ලේ උරුමෙන් ආපුට ආපු එකක්. ඒකට කටයුතු කරනවා නම් ඉස්සරහට යන්න යන්න ඒ කෙනාට මැස්සෙක්වත් අහන්නේ කරදරයක් නැහැ. මැස්සෙක් හරි වැහලා කැස්සක් හරි ඇවිල්ලා වැස්සක් හරි ඇවිල්ලා තියෙනවනම් ඒ රාගය නිසා කියනක මතක් කරලා ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ධර්ම දේශනා මාලාව સમાપ્ત කරනවා. ශීල දෙනාට මේක වඩා වර්ධනය කරන පෝෂණය කරන භාවිත බහුලීකරගත කරගන්න ධෛර්ය පිට ශක්තිය වෙනස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා